බාලවංගෝ දීඝාජාගරතෝ රත්ති දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං සම්හත වැඩි තරමේ සමවන්නේ කලන මිතුරු නැතිනම් හමුවන්නේ තනිව ඉඳීමයි සුදුසුම චරංචේනාදිගච්ඡය සෙය්‍යං සදිසමත්තනෝ ඒක චරියං දල්හං කෛරානත්ති බාලේ සහායක සම්හත වැඩි තරමේ සමවන්නේ කලන මිතුරු නැතිනම් හමුවන්නේ තනිව ඉඳීමයි සුදුසුම වන්නේ අනුවන අයහා එකතු නොවන්නේ පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං දරුවන් ඇත මට ධනය තිබෙන්නේ යනුවෙන් අනුවන ධන වෙහෙසින්නේ තමන් තමාටම නැතිවයි ඉන්නේ එහෙනම් පුත් දන කොයින් ලැබෙන්නේ යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ බාලෝච පණ්ඩිතමානී සමේ බාලෝති උච්චති තම අනුවන බව තමාම දන්නේ නම් හේ පඬිවරයෙකි දැනගන්න යාව ජීවම්පි චේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති ධම්මේසු පරසං යතා අනුව මුත්තමපි චේවිඤ්ඤෝ පණ්ඩිතං පයුරුපාසති තිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යත මොහොතක් පමනක් තම දිවියෙන්නේ එසුරක් ලැබුව පණ්ඩිතයන්නේ නුවණැත්තා සදහම් දැනගන්නේ දිව සුම්වල රස දැනගනු වෙන්නේ චරන්ති බාලා දුම්මේධාං අමිත්තේ නේව අත්තන කරුණ්ඨා පාපකං කම්මං යං හෝති කටුකප්ඵලං පව්කම් කරමින් දුක් ලාබමින් නුනුවන බාලේ සමහට අමිතුරු දිවියක ඉන්නේ කටුක විපාකයි ඉන් ලැබ ගන්නේ නතං කම්මං කතං සාදු යං කත්වං අනුතප්පති යස්ස අසු මුඛෝ රෝදං විපාකං පටිසේවති කිසියම් දෙයකින් තැවිලි දවන්නේ කඳුලින් යුතු මුහුණින් පලගන්නේ අඳමින් විඳිනා දුක් ඇතිවන්නේ එවැනි අකුසලයන් නොකරන්නේ තංච කම්මං කතං සාදු යං කତ୍වානානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති කිසියම් දෙයකින් පැවිලි නොවන්නේ සුපසන් වී ගිය සිත් ඇතිවන්නේ සතුටින් විඳිනා පල ඇතිවන්නේ ඒවැනි වූ පින්කම් කරගන්නේ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති ලුලුවන යා පහුගෙනම සිතන්නේ විපාක දෙන තුරු මී පැණි වෙන්නේ පව් කල දෙන විට දුක් ගිනි මාසේ මාසේ කුසග්ගේන බාලෝ භුඤ්ජේත භෝජනං නසෝ සංකත ධම්මානං කලං අග්ගති සෝලසින් අනුවනයා මිනිසුන් රවටන්නේ මසට වරක් ගන්නා බුදු නින්නේ එනමුත් සියුසස් දත් උතුමන්නේ සොලසින් නහි පාපං කතං කම්මං සජ්ජුතිරං වමුච්චති දහන්තං බාලමන් වේති භස්මච්ඡන්නෝව පාවකෝ දෙවූ කෙනෙහි කිරි නැති සෙමි දෙන්නේ පව් කම එවි පල දෙන්නේ අලු යට වුණු ගිනි පුපුරක් වැන්නේ අන්වනයා පසුපස පවතින්නේ යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුක්ඛං සම්මුද්දමස්ස විපාතයන් අනුවනයා දත් සෑම දෙයකින්නේ ඔහු හට නරකක්මය සිදුවන්නේ ඒ දැනුමින් යහගුණ සමගින්නේ නුවණත් වෙනසින බව දැනගන්නේ අසතං භාවන මිච්ඡය පුරක්කාරං ච භික්ඛුසු ආවාසේසු ච ඉස්සරියං පූජා පරකුලේසු ච ගුණේන මමේව කත මඤ්ඤන්තු ගී පම්බජිතා උබ මමේව අතිවසං අස්සු කිච්ඡා කිච්ඡේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ චවන්දති මාමයි සියලුම දේ කරවන්නේ ගිහියන් මහනුන් මා පිළිගන්නේ අනුවනයා මේ ලෙසයි සිතන්නේ ඔහුගේ මන් ආසා වැඩිවන්නේ අඤ්ඤාහිලා භූපනිසං අඤ්ඤා නිම්බාන ගාමිනී ඒව මේ තං අභිඤ්ඤාය භික්ඛු බුන්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දේය විවේක මනුබ්‍රෝහයේති විනේ මගකින් වන්නේ තව මගකින්මය නිවන් ලබන්නේ මේ දැන බුදු සව් ගරුරි සිවන්නේ නැත කුසලෙහිමය නිරතව